දැන් අපි ප්‍රඥා ලෝකේ ලබා ගැනීම සඳහා එදා මම කමටහනක් දුන්නා සක්මන් භාවනාව. ඒ සක්මන් භාවනාවෙන් කරන්නේ කුමක්ද? අනිත්‍යය විස්තරාත්මකව බලනවා. අනිත්‍යයි කියලා කියන්නේ නැති වෙනවා කියන එකම නෙමෙයි. ඇති වෙනවා නැති වෙනවා කියන එක අනිත්‍යයි කියන්නේ. ඒකේ තේරුම වෙනස් වෙන සුළු බව කියන එකයි. ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා කියන්නේ චලනය භ්‍රමණය පැවැත්ම වෙනස් වෙන ස්වභාව කියන එකයි. ආන්ගේ ඇති වෙනවා නැති වෙනවා කියන එක වේගවත් වෙලා යනකොට ඇතිම වල්ලන්නත් බෑ නැතිම වල්ලන්නත් බෑ. ඒතකොට මුළු ලෝකේම අපිට කොටස් දෙකකට බෙදන්න පුළුවන්. හටගත්තා වූ සියලුම දේවල් තමයි සබ්බේ සංඛාරා කියන්නේ. මේ හැම දෙයක්ම හටගෙන තියෙන්නේ චලනයක් තුළින්. චලනය කියන්නේ ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා කියන එකයි. එතකොට එහෙමනම් මේ චලනයෙන් හටගත්තා වූ ලෝකය කොටස් දෙකකට අපි බෙදනවා. මොකක්ද ඒ කොටස් දෙක? ධන ඍණ කියලා. ඇති බව හා නැති බව. ඇති බව තමයි පංච උපාදානස්කන්ධේ විඥාන නාම රූපය ආදී හට ගැනීම ඇති බව. එතකොට නැති බව තමයි එය නැතිවීම. ඇති වෙනකොටම නැති වෙනවා. එතකොට ඇති වෙනවා නැති වෙනවා කියන්නේ ආන් ඒකයි. ඇති බව අල්ලන්නත් බෑ, නැති බව අල්ලන්නත් බෑ. ඇති බවත් ඇති වෙනකොටම නැති වෙනවා, නැති බව කියන එකත් නැති වෙනකොටම ඇති වෙනවා. එතකොට ඇති බව පැතිරලා තියෙන්නේ කොහෙද? ආකාශ ධාතුව තුල. ඒක තමයි හිස් බව කියලා කියන්නේ. හිස් බව තුල තමයි මේ විඥාන නාම රූප එහෙම නැත්නම් ලෝකය පැතිරලා තියෙන්නේ. ඒතර විඥාන නාම රූප ඇති වෙනකොට හිස් බව නැති වෙනවා. විඥාන නාම රූප නැති වෙනකොට හිස් බව ඇති වෙනවා. අපි ඍණ කියලා කතා කරන්නේ ආන්ගේ හිස් බවටයි. ධන කියලා කතා කරන්නේ විඥාන නාම රූපයගේ ඇතිවීම. එතකොට ඇතිවීම කියන එක නැති වෙනකොටම මොකද වෙන්නේ? හිස් බව කියන එක ඇති වෙනවා. ආය නැති වුණා වූ දේ ඇති වෙනකොටම හිස් බව නැති වෙනවා. එතකොට මෙන්න මේක තමයි උදය වය කියලා කියන්නේ. උදේ කියන්නේ ඇති වෙනවා වය කියන්නේ නැති වෙනවා මේකත් අපි දකින්න ඕනේ ප්‍රායෝගිකත්වයේ තුලින්. ප්‍රායෝගිකත්වය කියන කියන්නේ ක්‍රියාදාමයක් කියන එකයි. ප්‍රායෝගිකත්වය කියන්නේ. ක්‍රියාදාමය කියලා කියන්නේ මේ තියෙන ක්‍රියාදාමය. සිතිවිලි සමූහයක ක්‍රියාදාමයක්. ඒක තමයි තමා කියලා කියන්නේ. තමා කිව්වත් එකයි ක්‍රියාදාමයක් කිව්වත් එකයි. එතකොට පච්චත්තං වේදිතබ්බෝ කියලා කියන්නේ තමා තුලින් දැනගන්නවා කියන එකයි. තමා තුළින් දැනගන්නවා කියන්නේ ක්‍රියාදාමයක් තුළින් දැනගන්නවා කියන එක. ඒ ක්‍රියාදාමයක් තුළින් දැනගන්නවා කියන්නේ ප්‍රැක්ටිකල් කියලා කියන්නේ ප්‍රායෝගිකත්වය කියලා කියන්නේ ආන් ඒකයි. theory and practical කියලා ඉංග්‍රීසියෙන් වචන දෙකක් තියෙනවා. theory කියලා කියන්නේ උගත්කම කියන එක. අසා දරාගෙන සිතා විමසා බලා දැන ගැනීම. theory. ඒක theoryම මොකද කරන්නේ? practical වලට දාගන්නවා. ක්‍රියාත්මක භාවය තුළින් දැනගන්නවා. ක්‍රියාත්මකභාවය කියන්නේ සිතක් කියන එකයි. සිතක් කිව්වත් එකයි ක්‍රියාවක් කිව්වත් එකයි ලෝකය කිව්වත් එකයි. දැන් අපි සක්මන් භාවනාව දෙනකොට ඔය ඔසවන ක්‍රියාව ඉදිරියට අරන් යන ක්‍රියාව පාත් කරන ක්‍රියාව. ඒතර මෙතන තියෙන්නේ ක්‍රියාදාමයක්. ඔසවනවා ඉදිරියට අරන් යනවා පාත් කරනවා. එතකොට මේ හැම ක්‍රියාවකම තියෙනවා අවස්ථා දෙකක්. ආරම්භය සහ අවසානය කියලා. ආරම්භයට අපි කියනවා ධන කියලා. අවසානයේට කියනවා එහි සින. සින කියලා කියන්නේ නැති වෙනවා කියන එක. ඔය තියෙන්නේ ධන ධන කියන්නේ ආරම්භය. එතන ඉඳන් තියෙන්නේ මොකද්ද අවසානය? පාත් කරන කොටත් පාත් කරන්න හදනකොට එතන තියෙන්නේ ආරම්භය. එතන ඉඳන් තියෙන්නේ අවසානය. ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා මේකම තමයි උදය වය පාත් කරන ක්‍රියාවෙත් උදය කියන එක ඇති වෙන්නේ පාත් කරන්න හදනකොට උදය. උදය වය. උදය වය. උදය වය. උදය වය. මේක දැකීම තමයි උදේවය ඥානය කියලා කියන්නේ. උදේවය ඥානය කියන්නේ නව මහා විදර්ශනා ඥානයේ පළවෙනි ඥානය. උදේවය ඥානය කියන්නේ. මේ උදේවය ඥානය තුලින් මොකක්ද අපි දකින්නේ? වේගය දකිනවා. වේගය කියන්නේ චලනය. චලනය කියන්නේ වෙනස් වෙන සුළු බව. ඇති බවක් නැති වෙනවා නැති බවක් නැති වෙනවා නැති බව නැති වෙනවා කියන්නේ ඇති වෙනවා කියන එකයි. ඇති බව නැති වෙනවා කියන්නේ නැති වෙනවා නැති බව නැති වෙනවා කියන්නේ ඇති වෙනවා. ඒක තමයි ඔය ඇති වෙනවා නැති වෙනවා. පාත් කරනකොටත් ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා. ඉදිරියට අරන් යන්න හදනකොට ඇති වෙනවා අරන් ගියන් ඉවරනකොට නැති වෙනවා. පාත් කරන්න හදනකොට ඇති වෙනවා පාත් කරලා වෙනකොට නැති වෙනවා නැති වෙනකොටම මෙහෙන් ඇති වෙනවා ඔය. ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනව නැති වෙනව ඇති වෙනව නැති වෙනව මේ මෙහෙන් නැති වෙනකොට මෙහෙන් ඇති වෙනවා එතකොට මේ මෙන්න මේ උදේවය දෙකට සිත යොමු කරගත්තට පස්සේ මොනවා කරලවත් උදේවය තුලින් සිතට පැනලා යන්න බෑ අර ආනාපාන සති භාවනාව වගේම මෙතනම හිර වෙනවා ඒක උද්‍යාවේ ඥානය තුලම සිත හිර වෙලා යනවා ඒකටම යොමු නැන් පස්සේ ඒ උද්‍යාවේ ඥානය තුලම සමාධිගත වෙනවා ආන් ඒව තමයි විදර්ශනා සමාධි කියලා කියන්නේ සාමාන්‍ය මේ ආනාපාන සතිය මුල් අවස්ථාවේදී උතන විදර්ශනාවක් නැහැ. සාමාන්‍යයෙන් හුස්මට හිත යොමු කරගෙන දිගයි දිගයි දිගයි කෙටි කෙටි කියලා බලමින් ඉන්නවා. ඒකේ විදර්ශනාවක් නෙමෙයි තියෙන්නේ ඥානයක් ඇත්තෙම නෑ එතන සමාධිගත වීමක් පමණයි තියෙන්නේ. මෙතන එහෙම නෙමෙයි තියෙන්නේ උදේ වය උදේ වය කියලා කියන්නේ ඇති වෙනව නැති වෙනව ඇති වෙනව නැති වෙනව ඇති වෙනව නැති වෙනව මේ නැති වෙනකොටම ඇති වෙනව නැති වෙනව ඇති වෙනව නැති වෙනව ඇති වෙනව නැති වෙනව ඇති වෙනව නැති වෙනව දැන් වින කොහාටවත් දුවන්න විදියක් නැහැ උදය වය තුලම සිත සමාධිගත වෙනවා ආන් ඒව තමයි විදර්ශනා සමාධි කියලා කියන්නේ ඔය සත්‍තබොජ්ජංගේ වඩනකොට සති ධම්මවිචේ විරිය පීති පස්සද්ධි සමාධි කියලා කියන්නේ ආන් ඒක තමයි මෙතන තියෙන්නේ පස්සද්ධිය ළඟට තියෙන සමාධිය ඒ සමාධිය කියලා කියන්නේ ගත්ත අරමුණේ. දැන් අපි ගරන් තියෙන්නේ උද්‍යවේ ඥානයනේ. ඒ තුළම සමාධිගත වෙනවා. ඊළඟට උපේක්ෂා. දැන් ඉතින් ආශ්‍රය කරන්න එකෙක් නැහැ. අල්ලන්න බෑ මොනවා කරලවත්. ඇති බව අල්ලන්නත් බෑ, නැති බව අල්ලන්නත් බෑ. ඇති බවත් ඇති වෙනකොටම නැති වෙනවා, නැති බවත් මොකද වෙන්නේ? ආයතරයක් ඇති වෙනවා. නැති වෙනවා, නැති බව ඇති වෙනවා කියන්නේ ආයතරයක් ඒක විරුද්ධ පැත්තට යනවා. මෙන්න මේක තමයි වේගය කියලා කියන්නේ. ආන්ගේ වේගය දැක්කයන් පස්සේ මේ ලෝක සංඥා සියල්ලක්ම නිරුද්ධ වෙලා යනවා. කිසිම දෙයක් අල්ලන්න බැරුව යනවා. දැන් මේ තියෙන මේක නෑ ලෝකය කියලා කියන්නේ මේ තියෙන මේක හිතක්. හිතක් කිව්වත් එකයි ලෝකය කිව්වත් එකයි. මේ හිත තුළ පංච උපාදානස්කන්ධයම තියෙනවා. විඥාන නාම රූප තියෙනවා. මම මේ තියෙන බව මේ පින්නතුන්ට ඉස්සෙල්ලා දැනුවත් කරලා තියෙනවා. ඒතර හිතක් කිව්වත් එකයි ලෝකය කිව්වත් එකයි ක්‍රියාවක් කිව්වත් එකයි දැන් යම්කිසි ක්‍රියාවකට හිත යොමු කරගත්තාම මුළු ලෝකේම ඇති වෙනව නැති වෙනව ඇති වෙනව නැති වෙනව බලන්න පුළුවන්. එතකොට කිසිම දෙයකට ඇලෙන්නවත් බෑ ගැටෙන්නවත් බෑ සියලුම සංඥා නිරුද්ධ වෙලා යනවා සංඥා නිරුද්ධ වෙලා ගියන් පස්සේ පස්සේ නිරුද්ධ වෙනවා පස්සේ නිරුද්ධ වෙනකොටම ලෝක සංඥා නිරුද්ධ වුණාන් පස්සේ මොකෝවත් දැනෙන්නේ ස්වභාවයකටපත් වෙයි. ආන් ඒක තමයි අනිමිත්ත සමාධිය කියලා කියන්නේ. අනිමිත්ත සමාධිය කියලා කියන්නේ නික්ක නිමිත්තක්වත් අල්ලන්න බැරුව යනවා. ආන් ඒකයි වේගය දකින්නවා කියන්නේ වේගය දකින්නකොට මොකද වෙන්නේ? වේගය තුලම සමාධිගත වෙනවා. ආන් ඒකයි අනිමිත්ත සමාධිය කියන්නේ. ඔය ශූන්‍යතාවය කියලා කියන්නේ තෝක තමයි. ශූන්‍යයි කිසිම නිමිත්තක් ගන්න බැරුව යනවා. ඒතර නිර්වාණය තියෙන්නේ ශූන්‍යතාවයනොත් එහා. ශූන්‍යතාවය දැක්කයන් පස්සේ නිමිති ගන්න බැරුව ගියන් පස්සේ විඥාණය හටගන්නේ නැහැ. විඥානේ හටගත්තේ නැත්නම් හිත හටගන්නේ නැහැ. ඊට පස්සේ භවයට යන්න හිතක් නැතුව යනවා. ආ මේකයි. එහෙමනම් දැන් මේ පින්නතොන්ට අභ්‍යාසයක් වශයෙන් මම මේ කමඨහන දෙනවා. දැන් සක්මන් භාවනාව කරන්න ඇති කියලා මම හිතනවා. ඒ සක්මන් භාවනාවෙන් දැක්ක උද්‍යව්‍ය ඥාණයම දකින්න තවත් කමඨහනක් දෙන්න පුළුවන්. සක්මන් භාවනාව කලේ ඒ කට්ටිය ඇත් දෙක අරගෙන සක්මන් කරමින් හිටියේ ඇවිදිමින් හිටියේ එතෙන්දී සමාධියකට යනවා ගියාට මොකද මේ සමාධිය පැහැදිලි මදි ඇද්ද කරගෙන නැින්නේ මේ උද්‍යව්‍ය ඥානේ දකින්න ඕනේ ඇද්දක පියාගෙන තැම්පත් වෙලා එක තැනක ඇද්දකක් පියාගෙන දකින්න ඕනකම තියෙනවා ඒ සඳහා අපි ක්‍රියාවක් තෝරගන්න ඕනේ මොකද්ද අපි තෝරගන්න ක්‍රියාව ආස්වාසය ප්‍රස්වාසය දැන් ඔය පින්නතුන් එක පාරටම හිතේ හාමුදුරුව ඉස්සල්ලා කිව්වේ ආස්වාසේ ප්‍රස්වාසේ ස්වභාව සිද්ධියක් කියලා. දැන් ක්‍රියාවක් කරන්න හදනවා. කරන්න පුළුවන් මේක. මේක අනායාසයෙන්ම සිද්ධ වෙන ස්වභාව සිද්ධියක් තමයි ඔය. කවුරුත් කරන දෙයක් නෙමෙයි. නමුත් අපිට මේක හිතලා කරන්නත් පුළුවන්. හිතලා කරන්න පුළුවන්. ඔය එතකොට තමන් කරන ක්‍රියාවක්. එතන තියෙන හිතක්. ස්වභාව සිද්ධිය අපි ඉල්ල ගන්නවා මට පොඩි වැඩක් කරගන්න ඕනේ. විනාඩි 25කට 30කට ඕක මෙහාට දීපන්. හැබැයි ආපහු දෙනවා. ඕක එහෙම නොදීන්න එහෙම මා කරදරයක් කරනවා ඊට පස්සේ. අපි පොඩි වැඩක් කරගන්න ඕනේ කියලා ඒ ස්වභාව සිද්ධිය අපි ඉල්ලගෙන ක්‍රියාවක් බවට පත් කරගන්නවා. දැන් හිතන්න මම ආස්වාද ප්‍රස්වාස කරන ක්‍රියාවෙහි ඉදලා ඉන්නවා. පැය භාගයක් විතර යෙදිලා ඉන්නවා කියලා හිතන්නකො. දැන් මේ ක්‍රියාව දිගටම කරගෙන යනවා. කරගෙන යන කරගෙන යන එක වැඩක් මේක දැන්. ආස්වාද ප්‍රස්තාව කරන ක්‍රියාව කරගෙන යන එක වැඩක්. ඊටපස්සේ මෙතෙන්දී අපි ආස්වාදේ පටන් ගන්නකොට ආස්වාද කරන ක්‍රියාව පටන් ගන්නකොට ඇති වෙනවා කියලා හිතන්න. ආස්වාද කරලා ඉවර වෙනකොට නැති වෙනවා. ආස්වාද කරනවා කියලා හිතන්න එපා. මේක අපි දිගටම මේ පැය භාගයක් තිස්සේ මේ වැඩේ කරන වැඩක් මේක. එතකොට ආස්වාසේ පටන් ගන්නකොට ඇති වෙනවා කියලා හිතන්න ආස්වාස කරලා ඉවර වෙනකොට නැති වෙනවා කියලා හිතන්න. ප්‍රස්වාසයත් ප්‍රස්වාස කරන්න පටන් ගන්නකොට ඇති වෙනවා කියලා හිතනද ප්‍රස්වාස කරලා ඉවර වෙනකොට නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා මෙතන තියෙන ක්‍රියා දෙකයි ආස්වාද කරන ක්‍රියාවයි ප්‍රස්වාද කරන ක්‍රියාවයි. ඒ ක්‍රියා දෙකේ හතරපලක් බලන්න ඕනේ. ආස්වාසය ඇති වෙනවා කියලා ප්‍රස්වාසය නැති වෙනවා කියලා දෙපලක් බලන්න එපා. ආස්වාස කරන ක්‍රියාවෙහි අවස්ථා දෙකක් තියෙනවා. ඇති වෙනවා නැති වෙනවා. ප්‍රස්වාස කරන ක්‍රියාවෙත් අවස්ථා දෙකක් තියෙනවා. ඇති වෙනවා නැති වෙනවා. ඒතර අවස්ථා හතරක් බලන්න වෙනවා. දැන් සක්මන් භාවනාව කරනකොට අවස්ථා හයක් බැලුවා එකක් තියෙනවා. ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා අවස්ථා හයක් බැලුවනේ ක්‍රියා තුනක් තියෙනවානේ මෙතන තියෙන්නේ ක්‍රියා දෙකයි ආස්වාද කරන ක්‍රියාවයි ප්‍රස්වාද කරන ක්‍රියාවයි ආස්වාසය පටන් ගන්න හදනකොට ඇති වෙනවා කියලා හිතන්න ආස්වාස කරන වෙනකොට නැති වෙනවා මේක හිමින් සැරේ පටන් ගන්න ඕනේ වේගයෙන් පටන් ගන්න එපා වේගයෙන් පටන් ගන්න කරන්න බෑ පැටලෙන්න පුළුවන් ඒක නිසා හිමින් සැරේ ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා බලබලා ඉන්නවා. හොඳට ඇතිවීම නැතිවීම කියන එක පැහැදිලිව දැක්කට පස්සේ පොඩ්ඩක් වේගවත් කරගන්නවා. ඒ වේගය තුලත් ඇති වෙනව නැති වෙනව බලනවා. ඊට පස්සේ එතනත් හොඳටම දැක්කට පස්සේ තවත් පොඩ්ඩක් වේගවත් කරනවා. ඒ වේගය තුලත් ඇතිවීම නැතිවීම දකිනවා. එතනත් දැක්කට පස්සේ තවත් ටිකක් වේගවත් කරගන්නවා. මෙන්න මේ විදිහට ටිකෙන් ටික ටිකෙන් ටික ටිකෙන් ටික වේගවත් කරගෙන යනකොට ඔය කට්ටියට හොඳටම දකින්න පුළුවන් වෙයි වේගයෙන් ඇති වෙනව නැති වෙනව ඇති වෙනව නැති වෙනව ඇති වෙනව නැති වෙනව දකින්න පුළුවන් වෙනවා. හැබැයි ඒක මුලින් වේගවත් කරගන්න නැතුව ටික ටික පුරුදු කරගෙන යන්න ඕනේ. අන්තිමට හිතා ගන්න බැරි තරම් වේගයෙන් ඇති වෙනව නැති වෙනව ඇති වෙනව නැති වෙනව ඇති වෙනව නැති වෙනව පේන්න පටන් ගන්නවා. ආන් එතකොට හිතා ගන්නත් බෑ ඇති වෙනව නැති වෙනව කියලා. ඊට පස්සේ මොකද්ද කරන්න තියෙන්නේ? එක වචනයකට ගන්නවා. දැන් වේගය වැඩි වෙලා නේ තියෙන්නේ. අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි කියලා වේගවත් වුණාට පස්සේ මේක කරගන්න බැරුව ගිහින් අත හැරෙන්න හදනවා. අත හැරෙන්න දඟලනවා. අත හැරෙන්න දඟලනකොට අත හැරෙන්න ඉඩ දෙන්න. බදාගෙන ඉන්න එපා. වෙහෙසටපත් වුණාන් පස්සේ අත හැරෙන්න දඟලයි. කරගන්න බැරුව ගිහිල්ලා. ඊට පස්සේ අත හැරෙන්න ඉඩ දෙන්න ඕනේ. අතහැරෙන්න ඉඩ දුන්නාන් පස්සේ මේක අතහැරෙනවා. අතහැරුණාන් පස්සේ ආයෙ පටන් ගන්න එපා. විවේක සුවයෙන් ඇද්දක තියාගෙන ඉන්න. ඇද්දක අරින්නත් එපා. මේක අතහැරලා ගියාන් පස්සේ ඇද්දක අරින්නත් එපා. ආයෙ පටන් ගන්නත් එපා. විවේක සුවයෙන් ඉන්න. අන්න එතකොට ඔබ සමාධියකට යයි. ඒ සමාධිය බස්සන්නේ නැතුව ඒ සමාධිය තුළම ඉන්න එකයි තියෙන්නේ. හරි? එහෙමනම් දැන් පෙරහුරුවකටත් එක්කලා ඉස්සරලා හිමීන්තරේ ඇද්දක පියාගෙන හිමීන්තරේ ආස්වාසය ප්‍රස්වාසයේ දෙස හිත යොමු කරගෙන ආස්වාසයේ පටන් ගන්නකොට ඇති වෙනවා කියලා හිතන්න ආස්වාද කරලා වෙන්නකොට නැති වෙනවා ප්‍රස්වාසයත් ඇති වෙනවා නැති වෙනවා පොඩ්ඩක් හිමීන්තරේ බලන්න පොඩ්ඩක් පෙරහුරුවක් දෙන්න එපා ක්‍රමයේ අල්ලගත්තා නේද? ක්‍රමයේ අල්ලගත්තා නම් එච්චරයි. දැන් එහෙමනම් කය පහසුවෙන් තියාගන්න අර භාවනා කරන විදිහට උදුම් කායන් පනිදාය කය ඍජු කරගෙන කය පහසු කරගෙන ඇත් දෙක පියාගෙන වම් අත උඩින් දකුණු අත තියාගෙන හුස්මට හිත යොමු කරගෙන ආස්වාසය ප්‍රස්වාසය ආස්වාසේ පටන් ගන්නකොට ඇති වෙනවා කියලා හිතන්න ආස්වාද කරලා ඉවර වෙනකොට නැති වෙනවා ප්‍රස්වාසයත් ඒ වගේ දැන් ඉතින් හිමින් සැරේ මේ වැඩේ කරගෙන යන්න හොඳට පැහැදිලිව ඇතිවීම නැතිවීම දැක්කට පස්සේ පොඩ්ඩක් වේගවත් කරගන්නවා ඒ වේගය තුලදී දැක්කට පස්සේ තවත් ටිකක් වේගවත් කරනවා ටිකෙන් ටික ටිකෙන් ටික වේගවත් කරගෙන යනවා සමාධියෙන් බැහැලා ඉන්නේ දැන් හිමිහිට ඇස් හරින්න දැන් මේ භාවනාව කරනකොට සිත තැම්පත් වෙන්න ඕනේ. ඔගියාගේ ඥානය තුළ තැම්පත් වෙන්න ඕනේ. ඒ තැම්පත් වීම තුළින් අපිට සමාධියක් තැම්පත් වීම කියන්නේ සමාධිය තමයි. ආර්ණ්‍ය සමාධිය තුළින් තමයි ප්‍රඥාවට යන්නේ. සමාධි ප්‍රඥා. ඒතර මේක මම පෙරහුරුවක් විතරයි මෙතෙන්දි පුහුණු කළේ. මෙතෙන්දි දෙන්න තියෙන අවවාද දෙකක් තියෙනවා. එකක් තමයි පපුවේ ආබාධයක් තියෙනවා නම් හાર્ට් එක හරි එහෙම නැත්නම් වෙන මොකක් හරි පපුවේ රෝගීතාවයක් තියෙනවා නම් පෙනහැල්ලේ ආබාධයක් තියෙනවා නම් හෘදේ වස්තුවේ ආබාධයක් තියෙනවා නම් මේ කමඨහන වඩන්න එපා. ඒකට වෙනම කමඨහන් තියෙනවා අපි ළඟ. ඒවා අපි පුද්ගලිකව හම්බෙලා ඒවා ගන්න පුළුවන්. ඊළඟට මේක වේගවත් කරගත්තාන් පස්සේ වෙහෙසටපත් වෙනවා. වෙහෙසටපත් වෙනකොටම නවත්තන්න ඕනේ. වෙහෙසටපත් වෙනා වෙහෙසකර භාවයේ තුල දැඩි පීඩාවකටපත් වෙන්නත් එපා. එහෙම දැඩි පීඩාවකටපත් වෙලා සමාධියට යන්න බෑ මොනවා කරලා. මේ කරගෙන කරගෙන යනකොට අධික වෙහෙසක් ඇති වුණොත් ටක් ගාලා නවත්තන්න ඕන. විශේෂයෙන්ම හෘදේ වස්තුවේ කෙනහැල්ලේ රෝගාබාධ තියෙන අය ඒ වේගවත් කිරීම කියන එක කරන්න එපා. ඒක හොඳ නෑ. ඒකට වෙනම කමටහන් තියෙනවා අපි ළඟ. ඒක පුද්ගලිකව හම්බෙලා කතා බහ කරලා කරන්න පුළුවන් මේක පොදුවේ දෙන කමටහනක් මේක. තේරුණේ දැන් පපුවේ වෙහෙස කර බව තියෙනවා තේරෙනවද මං කියන්නේ ඒක නේද වෙහෙස කර බව තියෙනවා නම් හතිය වාගේ දේවල් තියෙනවා නම් එතකොට හાર્ට් එක තියෙනවා නම් කොටින්ම කියනවා නම් පපුවේ අමාරුවක් කියන්නේ හෘදයාභාගයක් බාධාවක් හෝ එහෙම නැත්නම් පපුවේ දුර්වලතාවයක් තියෙනවා නම් මේ කමටහන වඩන එක සුදුසු නෑ ඒකට අපි පුද්ගලිකව හම්බ වෙලා කතා බහ කරලා කමටහන් ඉල්ල ගන්න පුළුවන්. එහෙම නැත්තම් ප්‍රශ්නයක් නැහැ. සාමාන්‍ය ඉතින් 90ක් එහෙම නැති අය ඉන්නේ. කලාතුරකින් කෙනෙක් හෘදයාබාධයක් තියෙනව වෙන්න පුළුවන්. ඒ වගේ අය මේ අර වේගවත් කිරීම කරන්න එපා. ඒකට වෙනත් කමටහනකින් මේ වැඩේම කරගන්න පුළුවන්. පැහැදිලි නේද? එතකොට අධික පීඩාවටපත් වෙලා කරන්නත් බෑ. අධික පීඩාවටපත් වෙනොත් සමාධිගත වෙන්නේ නැහැ මොනවා කරලවත්. දැන් මේක කරගෙන කරගෙන යනකොට ඔය කට්ටිය වෙහෙසටපත් වෙනවා. වෙහෙසටපත් වෙන ඇති මේක අතහැරෙනවා. අතහැරෙන්න දඟලනවා. අතහැරෙන්න දඟලනකොට අතහැරෙන්න ඉඩ දෙන්න ඕනේ. අතහැරෙන්න ඉඩ දෙන්න අතහැරුණෙන් පස්සේ ආයෙ පටන් ගන්නත් එපා. ඒ වෙලාවේ ආයෙ පටන් ගන්න එපා. විවේක සුවයෙන් ඉන්න එකයි තියෙන්නේ. එච්චරයි. මේක මහා ලොකු අපබ්‍රන්ථයක් නෙමෙයි. සිත සමාධිගත වෙන වැඩක් මේක. උද්‍යාවේ ඥානය තුළම සිත සමාධිගත වෙනවා. ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා හිංසරේ පටන් අරගෙන ටික ටික මේ ඒක තියෙනවා නැති වෙනවා දකිමින්ම තමයි ඒක වේගවත් කරගන්න ඕනේ. එහෙම නැතුව නිකම් නිකම් එහෙම වහම කළාට වැඩක් වෙන්නේ නැහැ. තේරුණා නේද? දකින්න ඕනේ ඒක. උදේවය ඥානය කියන්නේ ඒකයි. ඇතිවීම නැතිවීම දකින්න ඕනේ. ඒකයි මං කිව්වේ ඉස්සෙල්ලා හිමින්සරේ පටන් ගන්නද අපිට හදිසියක් නෑනේ. ඉස්සෙල්ලා හිමින්සරේ පටන් ගන්න හොඳට ඇති වෙනව නැති වෙනව දකිනවා. ඊට පස්සේ තවත් පොඩ්ඩක් වේගවත් කරගෙන ඒ වේගය තුලදී දකිනවා. ඊට පස්සේ තවත් පොඩ්ඩක් වේගවත් කරගෙන ඒ වේගය තුලදී දකිනවා. එතකොට පුරුදු වෙනවා මේක. හොඳට වේගවත් දකින්න පුරුදු වෙනවා. ඊට පස්සේ මෙහෙම කරගෙන යනකොට වෙහෙසකටපත් වෙයි. වෙහෙසකටපත් වෙලා අතහැරෙන්න දඟලනවා. ඊට පස්සේ අතහැරෙන්න ඉඩ දීලා නිකන් ඉන්න එකයි තියෙන්නේ. අතහැරුණෙන් පස්සේ ආයෙ කරන්න එපා. ඒ අතහැරුණ හැටියේ සමාධියකට යනවා. ඒ සමාධිය බස්සන්නත් එපා. ඔලේ සමාධිය ඉබේටම බහැලා යනකම් ඉන්න එකයි තියෙන්නේ. ඒක නිසා ගෙවල් වලට ගිහිල්ලා මේක කරන්ඩ මම ඒකයි කිව්වේ. රෝගාබාධයක් තියෙනවා නම් හෘදේ වස්තුවේ හෝ පෙනහැල්ලේ ආබාධයක් තියෙනවා නම් අසනීපයක් තියෙනවා නම් ඒ අර වේගවත් කිරීම හොඳ නෑ ඒක. ඒකට වෙනම ක්‍රම තියෙනවා අපිට එතනට යන්න පුළුවන් ක්‍රම. 90%කට එහෙම නෑ කලාතුරකින් කෙනෙක් ඉන්න පුළුවන්. ඒකයි මම මේ කිව්වේ. තේරුණා නේද කියපු එක? හෘදය ආබාධයක් හෝ පිනහැල්ලේ ආබාධයක් හෝ වේ පපු පපුවේ වෙහෙස කර බවක් හෝ තියෙනවා නම් මේක කරන්න එපා. ඒකට වෙනම අපි කමටහන් දෙන්නම්. බොහෝ දෙනෙක් ඉතින් 90ක් එහෙම නැහැ. ඒ නිරෝගී අය තමයි ඉන්නේ. ඒකයි මම මේ කිව්වේ ඒක Taman දැනගෙන කරන්න ඕනේ. එමනම් ගෙදර ගිහිල්ලා සක්මන් භාවනාවත් අර මං කිව්ව විදිහට කරලා සක්මන් භාවනාව කරන කොටත් වෙහෙසටපත් වෙනවා ඒ කට්ටිය. ඒ වෙහෙස පිටව මේ වෙහෙසක් ගත්තයින් පස්සේ ආයේ මේක මොනවා කරලවත් අල්ලන්න විදියක් නැහැ. අපහැරිලා යනවා. මේ ක්‍රියාව අපහැරෙනවා. ක්‍රියාව කියලා කියන්නේ මොකද්ද? මේ හිත. හිත කිව්වත් එකයි ක්‍රියාවක් කිව්වත් එකයි ලෝකය කිව්වත් එකයි. අන්න එතකොට සියලුම සංඥා නිරුද්ධ වෙලා යනවා. නොදැනී යන ස්වභාවයකටපත් වෙයි. එතකොට මොකොත් නොදැනී යන ස්වභාවයකටපත් වෙලා ඒ මම සිත සමාධිගත වෙයි. ඒකට පුහුණුවක් තමයි මෙතෙන් මම දුන්නේ. ඒ පුහුණුව දීලා දැන් ඔය කට්ටිය ගෙවල් වලට ගිහිල්ලා මේ වැඩේ කරන්න. ආත්මම් භාවනා කරනවා. ඊට පස්සේ කොහෙන් හරි වාඩි වෙලා හුස්මට හිත යොමු කරගෙන ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා බල බලා ඉන්නවා. ඒක හිමින් සැරේ පටන් ගන්න ඕනේ. එකපාරට වේගවත් කරන්න එපා. වැඩක් නැහැ එතකොට. හිමින් සැරේ පටන් අරගෙන හොඳට ඇතිවීම නැතිවීම මේ ක්‍රියාව තුළින් දකින්න ඕනේ. ඉතින් ඒක පොඩ පොඩ පොඩ පොඩ වේගවත් කරගත්තයන් පස්සේ ඔයගොල්ලෝ විහෙසටපත් වෙයි. විහෙසටපත් වෙනයන් පස්සේ අතහැරෙන්න දඟලනවා. අතහැරෙන්න දඟලනකොට අතහැරෙන්න ඉඩ දෙන නිකා ඉන්නවා. අතහැරුණයන් පස්සේ එතන සමාධිය සමාධියකට යනවා. ඒ සමාධිය තුළ ඔහේ ඉන්නවා. ඉබේටම බහැර යනකම් ඉන්නවා. මේක බය වෙන්න දෙයක් නෑ මං කිව්වේ අර අසනීප තත්වයෙන් ඉන්න කට්ටියට එහෙම වෙහෙස කර බවට අපත් වෙන්න දෙන්න එපා කියලා. මොකද ඒක හොඳ නෑ. දැන් උන්ටම එක පප්පුවේ හෘදේ අමාරුවක් තියෙනවා කියලා. එහෙම නැත්නම් හાર્ට් එක තියෙනවා කියලා. එහෙම නැත්නම් කෙනහැල්ලේ අමාරුවක් තියෙනවා කියලා. ඒ අයට මං කිව්වේ ඒක එහෙම කරන්න එපා. ඒකට වෙනම කමටහනක් මං ඒ කට්ටියට වෙනම දෙන්නම් පුද්ගලිකව මාව හම්බ වෙන්න. එහෙම ඉන්නේ කතරගෙන් 100ට කෙනෙක්වත් නැහැ. තේරුණේ? ඒත් ආරක්ෂා කරගන්න මම එහෙම කිව්වේ. 100ට එක්කෙනෙක්වත් මෙතන එහෙම නැහැ. එහෙම තියෙනවා නම් තමයි කිව්වේ එයාර මොකද වේගවත් කරගත්තයන් පස්සේ ටිකක් ඊට වඩා අපහසු වෙනවා. ඒකයි. ඔය කට්ටියත් අපහසු වුණාන් පස්සේ අපහසුතාවයේ තුල මේක බදාගෙන දැඩි වෙහෙසකටපත් වෙලා කරන්න එපා. මේක වෙහෙසටපත් වෙන හැටි මේක අතහැරෙන්න දඟලනවනේ. අතහැරෙන්න දඟලනකොට අතහැරෙන්න ඉඩ දෙන්න. ඉඩ දීලා විවේක සුවයෙන් ඉන්නවා. එතකොට සමාධියට යනවා. ඒ සමාධිය බස්සන්නේ නැතුව දිගටම ඉන්න එකයි තියෙන්නේ. ඉබේට බහැලා යනකම් ඉන්නවා. එහෙනම් ඒ ටික එහෙම කරන්ඩ දැන් මෙතනින් අද භාවනා වැඩසටහන સમાપ્ત කරනවා. අනිත් දවසේ මේ පිළිබඳව අපි තවත් වැඩි විස්තර කතා කරලා මේ කමඨහන් ටික දිගටම කරගෙන යන්නේ කොහොමද කියන බව දේශනාවකින් අපි අවබෝධ කරවනවා. එතකන් අදට මේ භාවනා වැඩසටහන સમાප්තයි. ගෙදර ගිහිල්ලා අර එදා කිව්ව විදිහට සක්මන් භාවනාව කරලා විවේකීව කොහෙන් හරි වාඩි වෙලා ඇස් දෙක පියාගෙන ආස්වාසේ ප්‍රස්වාසයට හිත යොමු කරගෙන හිමින් සැරේ ඇති වෙනව නැති වෙනව ඇති වෙනව නැති වෙනව බලන්න මේක ලොකු දෙයක් නෙමෙයි මේක ලොකු ගැඹුරක් නෑ රුක්තාර්ථයකුත් නෑ. එතකොට හුස්මටම හිත යොමු වුණාන් පස්සේ ඒතරම සමාධිගත වෙනවා ඒකයි. ඒ සමාධිය මේ තමයි මේ උද්‍යාවේ ඥානය තුලින් ලැබෙන විදර්ශනා සමාධිය කියන්නේ වාට. සත්‍යය තුලම යථාර්ථය තුලම සමාධිගත වෙනවා. ආන් එතකොට ඇලෙන්නත් බෑ ගැටෙන්නත් බෑ තණ්හාව ෂේ වෙලා යනවා. ලෝකයෙන් ඉවත් වෙලා යනවා. අරමුණු සියල්ලක්ම ශූන්‍ය වෙලා යයි. ශූන්‍යතාවය කියලා කියන්නේ ඒකයි. අල්ලන්න බෑ කිසිම දෙයක්. වේගවර්ධනයෙන් පස්සේ අල්ලන්න බැරුව යනවා. සක්මන් භාවනාවෙන් කරන්නේත් ඕකම තමයි. ඒතර කකුලට හිත යොමු කරගෙන උදේමයි දකිනවා. කකුල උස්සන්න හදනකොට ඇති වෙනවා, උස්සල වෙරෙනකොට නැති වෙනවා. ඉදිරියට අරයි යන්න හදනකොට ඇති වෙනවා, අරංගියෙන් ඉවර වෙනකොට නැති වෙනවා. පාත් කරන්න හදනකොට ඇති වෙනවා, පාත් කරලා නැති වෙනවා. මේකත් ඒකමයි තියෙන්නේ. මේ මේ ක්‍රියාව වෙනස් වුණා ඉතරද මේ මේක බලන්න පුළුවන් ඔය ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා ඕනෙම ක්‍රියාවකින් බලන්න පුළුවන් ඕනෙම ක්‍රියාවක තියෙනවා ආරම්භය සහ අවසානය කියලා දෙකක් ආරම්භයට ඇති වෙනවා කියලා දාගන්නවා අවසානයෙන් නැති වෙනවා කියන්නේ ඒකයි මම කිව්වේ ඕනෙම ක්‍රියාවකින් පුළුවන් ඔය ආස්වාදයෙන් ප්‍රස්වාදයෙන් විතරක් නෙමෙයි සක්මන් භාවනාවෙන් කරන්නේත් ඕකමයි ඉතින් තවත් ක්‍රියාවකට ඕන යොමු කරගෙන උදේ උතන තියෙන්නේ උදේ වයි බලන එකයි තියෙන්නේ උදේවයි දකින්නවා කියන උද්‍යාවේ ඥානය කියන එක. ඒක ඕනම ක්‍රියාවකින් කරන්න පුළුවන්. තේරුණේ? ඉතින් මේ පහසු ක්‍රියාවක් තමයි වල්ලා දුන්නේ. එක තැනක ඉඳන් ඇද්දක පියාගෙන කරන්න පුළුවන් වැඩක්. එහෙනම් ඒක ඒ විදිහට මේ භාවනාව පුහුණු වෙලා ඉන්න සක්මන් භාවනාව හොඳට කරන්න. සක්මන් භාවනාවනොත් හොඳට උද්‍යාවේ ඥානය දකින්න පුළුවන්. එතන වෙලා තියෙන එතනනු සමාධිගත වෙනවා. අර අර ඇද්දක පියාගෙන ඇවිදිල ඇවිදිමින් ඉන්න නිසා ඒ සමාධිය පැහැදිලිමද ඒකයි. එතන දැන් නම් එතනම සමාධියට යනවා. එතනම සුදේවයි දකිනවා. අර ඇද්දක අරගෙන ඇවිදිමින් ඉන්න නිසා ඒ සමාධිය පැහැදිලිමදි. ඒකයි මේ ඇද්දක පියාගෙන මේ වැඩේ කරන්න කිව්වේ. එහෙනම් එහෙම කරන්න අර රෝගාබාධයන් තියෙන කට්ටිය හෘදේ වස්තු අමාරු ආදී තියෙන කට්ටිය පෙන් පෙනහැල්ලේ අමාරු තියෙන කට්ටිය ඔය කමටහන වඩන්න එපා. ඒකට මම වෙනම කමටහනක් දෙන්නම් ඒ කට්ටියට. එහෙම කට්ටිය ඉන්නවනම්. එහෙම නැහැ කියන එක මම බලාපොරොත්තු වෙන්නේ. 100ට කෙනෙක් විතර ඉන්නත් පුළුවන්. තේරුණේ? ඉතින් එහෙමනම් ඔබ හැමදෙනාටම සම්බුදු සරණයි, සදහම් පිටයි, සංඝ රැකවරණයි